තව සූත්‍ර දේශනා දෙකකින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් තව සූත්‍ර දේශනා දෙකක් සිද්ධ කරයි. ඒ දේශනා දෙකෙන් පස්සේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා මාලාව අවසන් වෙනවා. අද එතකොට 150 වෙනි සූත්‍ර ධර්මය ගැන තමයි අපට කතා බහ කරන්න තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව තුළ විග්‍රහ වෙන්නේ භික්ෂූත්වය පිළිබඳව. අපි හිතනවා මේ දේශනාව අපි පිළිතුරු ගොඩක් වැදගත් වෙයි කියලා. පින්වත්නි අපි සංසාරය ගැන යම්කිසි අවබෝධයක් තියන අය. අපි දන්නවා අපිට මේ ජීවිතයේ උපදින අදහස් වලට උපදින සිතුවිලි වලට සංසාරක සිතුවිලි බලපානවා කියලා. සංසාරගත සිතුවිලි හේතු වෙනවා අපේ වර්තමානයේ සිතුවිලි උපදින්නට. අපි යම්කිසි උපමාවකින් මේක තේරුම් ගන්න උත්සාහ කළොත් පින්නත්නි පිනතුන් හිතන්න දැල්වෙන පන්දමක් තියෙනවා. යම්කිසි පුරුෂයෙක් මොකද කරන්නේ මේ දැල්වෙන පන්දමෙන් තව පන්දමක් දැල්වනවා. ඒ දෙවැනියට දැල්වෙන පන්දමක් තියෙනවා නම් ඒ පන්දමෙන් තව පන්දමක් දැල්වනවා. අපි හිතමු පළවෙනි පන්දම හේතු වෙලා දෙවෙනි පන්දම දැල් වෙනවා. එතකොට පළවෙනි පන්දම නිවිලා කියලා අපි හිතමු. ඊළඟට දෙවෙනි පන්දම හේතු වෙලා තුන්වෙනි පන්දම දැල් වෙනවා. එතකොට දෙවෙනි පන්දම නිවුන කියලා අපි හිතමු. ඊළඟට මෙයා තුන්වෙනි පන්දමෙන් හතරවෙනි පන්දමකුත් දැල්වෙනවා. එතකොට හතරවෙනි පන්දම දැල් වෙනකොට තුන්වෙනි පන්දමත් නිවිල යනවා. මෙයා මේ විදියට පන්දම් 99ක්ම එකක් පත්තු කරනකොට එකක් නිවෙනවා. ඊළඟ එක පත්තු කරනකොට කලින් එක නිවෙනවා. ඊළඟ එක පත්තු කරනකොට ඊට කලින් එක නිවෙනවා. මේ විදිහට මෙයා 100 වෙනි පන්දමක් දැල්ලුවා කියමු. එතකොට 100 වෙනි පන්දම දැන් දැල් වෙනවා. එතකොට 99 වෙනි පන්දම නිවිලා. දැන් කෙනෙකුට පින්නති කියන්න පුළුවන්ද 100 වෙනි පන්දමේ දැල්ලට හේතුනේ 99 වෙනි පන්දමේ දැල්ල විතරයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්ද? 100 වෙනි පන්දමේ දැල්ලට හේතු උනේ 99 වෙනි දැල්ල විතරයි කියලා අපිට කියන්න බෑ. මොකද කලින් දැලි પરම්පරාව තිබ්බේ නැත්නම් 99 වෙනි පන්දමේ දැල් උපදින්නේ නැහැ. ඒ 99ේම දැලි પરම්පරාව තිබ්බේ නැත්නම් 100 වෙනි පන්දමේ දැල් උපදින්නේ නැහැ. එතකොට 100 වෙනි පන්දමේ දැල්ල කියන්නේ කලින් පන්දම් වල හටගත්ත දැලි හේතු වෙලා ප්‍රත්‍ය වෙලා සකස් වුණු අලුත් එකක්. අපේ චිත්තසංතානය සසරගත ස්වභාවය තුළ හැඩගැහෙන්නෙත් අන්න එහෙමයි. ඒකනේ අපි කියන්නේ මේක චිත්ත පරම්පරාවක් කියලා. දැන් අතනදි සිද්ධ වෙන්නේ දැලි පරම්පරාවක්. අවසාන පන්දමේ දැල්ල තියෙනකොට අනිත් පන්දම් 99ම නිවිලා තමයි. නමුත් ඒ 99 හේතුණා ප්‍රත්‍ය වුණා 100 වෙනි පන්දමේ දැල්ල ඇති වෙන්නේ. අන්න ඒ වගේමයි පින්නත් මේ සසරගත ජීවිතේ අපේ සිත් පරම්පරා. එක සිතක් නිරුද්ධ වෙනකොට තව සිතක් හට ගන්නවා. ඒ සිත නිරුද්ධ වෙනකොට තව හිතක් හට ගන්නවා. ඒ සිත නිරුද්ධ වෙනකොට තව හිතක් හට ගන්නවා. හැබැයි අද යම්කිසි වර්තමාන සිතක් අපිට තියෙනවා නම් මේ හිතට අතීත සිත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා. අපි ඒකයි කියන්නේ හිතවල සංසාර ගති තියෙනවා කියලා. අපි කියන්නේ සාමාන්‍යයෙන් සසර පුරුදු සංසාරික ගති පැවතුම් කෙනෙකුගේ ජීවිතයේ වරින් වර හටගන්නව කියලා. එහෙම වෙන්නේ අර සංසාර ගමනේ නිරුද්ධ වෙලාගේ චිත්ත පරම්පරාවල් හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා නිසා වර්තමාන උපදින සිතුවිලි වලට සිත්වලට එතකොට පින්වත්නි මෙන්න මේ විදියට අතීත සිතුවිලි හේතු වෙලා ප්‍රතිසන්දි විඥානයක් මෞකුසක පහළ වුණාට පස්සේ ඒ ප්‍රතිසන්දි විඥානයේ හේතුර නැවත නැවත සිත් හට ගන්නකොට සංසාරගත සිතුවිලි හේතු වල උපදින විවිධ සිතුවිලි තියෙන එක එක ජීවිතවල ඊට අනුකූල වේ ජීවිත ක්‍රියාත්මක වෙනවා ඔය අතරේ සමහර සිත්වලට මොකද වෙන්නේ මේ බුද්ධ ශාසනය හමු වුණාට පස්සේ බණ දහම් ඇහෙනකොට ශ්‍රමණයන් වහන්සලා පේනකොට ඒ අතීත උතුමන් වහන්සලා ගැන ඇහෙනකොට අතීත උතුමන් වහන්සලාගේ ජීවිතය ගැන දැනෙනකොට යර සංසාර පුරුදුත් එක්ක මොකද වෙන්නේ ප්‍රෞජ්‍යාව හේවත් පැවිද්ද ගැන මෙයාලට ඡන්දය ඇති වෙනවා කැමැත්ත ඇති වෙනවා දැන් පින්නතර මතක ඇති අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ අවසාන ආත්ම භාවය තමයි සිද්ධාර්ථ බෝධිසත්ව ජීවිතේ ඒ පුංචි සිද්ධාර්ථ බෝසත්යන් වහන්සේ ඉපදෙල සුළු කාලෙකින් පියමහ රජතුමත් එක්ක ඊළඟට සේවක සේවිකාවන් සමග වප්මගුල් උත්සවයකට ගියා කියලා පිළිතුන් දන්නවා. ඒ වප්මගුල් උත්සවයට ගිය අවස්ථාවේ අර පරිවාර ස්ත්‍රීන්ගෙන් වෙන් වෙලා හුදකලා වුණ අවස්ථාවේ පුංචි බෝධිසත්වයන් වහන්සේට ආනාපාන ප්‍රථම ධානය වැඩුණා. එතකොට ඒ ප්‍රථම ධානය වැඩුණේ කොහොමද? සංසාරගත සිතුවිලි හේතු වෙලා. සංසාරගත පුරුද්දට තමයි ඒ චිත්තසංතානේ ප්‍රථම ධානයටපත් වීම කියන එක සිද්ධුනේ. මොකද ඒ වයස් මට්ට වෙද්දී කිසිම කර්මස්ථාන ගුරුවරයෙක්ගේ ආශ්‍රයක් පුංචි බෝධිසත්වයන් වහන්සේට තිබුණේ නැහැ. එතකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ සංසාර පුරුදුවට අනුකූලව තමයි යම් යම් හේතු සකස් වෙනකොට එක එක විදිහේ මනෝභාවයන් උපදින්නේ. දැන් දේවදත්ත කියන ස්වාමින්වහන්සේ ගත්තට පස්සේ දේවදත්ත ස්වාමින්වහන්සේට සංසාර ජීවිතේ බෝධිසත්වයන් වහන්සේ හමු වෙන හමු වෙන හැම භවයකදීම මොකක්ද ඇති වුනේ? දේශය ඇති වුණා. දැන් සමාජයේ සමහර අය කියන්නේ එයා මට කරපු වරදක් නැහැ. ඒත් මට මේ මිනිස්සු දැක්කම පුදුම කේන්තියක් නෙන්නේ. සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවෝත් දන්නවා අම්මා තාත්තා ඒ අයට කරපු වරදක් නැහැ. කරලා තියෙන්නෙම උදව් පදව් කණ්ඩ බොණ්ඩ දීලා ඒ වගේ බොහෝ සැප පහසුකම් තමයි දීලා තියෙන්නේ. ඒත් අම්මා තාත්තා එක්ක සමහර අම්මල එක්ක සමහර තාත්තල එක්ක සමහර දරුවන්ට හරීම කේන්ති. කරපු වරදකුත් නැහැ. ඒ දරුවොත් කියනවා දෙමව්පිය මට කරපු වරදකුත් නැහැ. ඒත් මට දෙමව්පිය පේන්න බෑ කියනවා. ඒ වගේ මේ ලෝකයේ තුල බාහිර සමාජය තුල උනත් සමහරට බණහන අපේ පිඬුතුන්ටත් එහෙම අධ්‍යක්ීම් තියෙන්න පුළුවන්. සමහර අය Tamanට කරපු වරදක් නෑ. හැබැයි හරි කේන්ති. යාලත් එක්ක. ඒ පින්නත් යන සසර ජීවිතයේ ඒ අය දේශසහගත වැසුරු කරලා තියෙනවා. අර මේ පිළිතුරට මතක ඇති අර කාලියකින්නගේ ජීවන ප්‍රවෘත්තිය ගත්තට පස්සේ එහෙම ඒ අර පුංචි දරුවා මරාගෙන කණ්ඩ එන කාලියකින්නටත් ඒ පුංචි දරුවා මරාගෙන කන ඒ සංකල්ප ආවේ ඒ මවට නිදවන්න ඒ සංසාරගත වෛරයක් මුල් කරගෙනනේ. භව ගානක් ඔවුනොවුන් හමු වෙන්නේ දෙන්නටම කේන්ති. ඉතින් අන්න ඒ වගේ සංසාරගත පුරුදු සංසාරගත චර්යා සංසාරගත ආශ්‍රයන් හේතු වෙලා වර්තමානයේ විවිධ මනෝභාවයන් උපදිනවා වගේ විවිධ දේවල් විවිධ අය හමුවේ බුද්ධ ශාසන හමුවේදී සසර ජීවිතයේ පින්නත්නේ හුදකලාව තුල වාසය කරපු අයට තපෝගුණ සහිත ජීවිත ගෙයපු අයට ඊළඟට අතීත ආසන්න බුද්ධ ශාසනවල පැවිදිකම් කරපු අයට නැත්නම් දුර බුද්ධ ශාසනවල හරි පැවිදිකම් කරපු අයට බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න සංකල්ප පහළ වෙනවා. දැන් ඔය 80 මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ ජීවිත ගත්තට පස්සේ ඒ උතුමන් වහන්සේලා සංසාර ජීවිතයේ හරියට පින්නත් නේ තරුණ කාලෙම ගිහි ජීවිත අතහැරලා එක්ක බුද්ධ ශාසනවල පැවිදිලා තිනු නැත්නම් තාපස ජීවිත ගත කරලා තියෙනවා. යන සසර ගති එන හැටි. එතකොට යම් කිසි කෙනෙක්ගේ සංසාරේ ඒ විදියට පැවිදි ජීවිත ගත කරලා තියෙනවා නම් නෙක්ඛම්මය පුරුදු කරලා තියෙනවා නම් බුද්ධ ශාසන හමු වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාලට බුද්ධ ශාසනවලට ඇතුල් වෙන්නට සංකල්ප පහළ වෙනවා. දැන් සමහර පුංචි දරුවෝ ඉන්නව අවුරුදු 5යි අවුරුදු 10යි අම තාත්තට වද කරනවා පැවිදි වෙන්න ඕන කියලා. එහෙම පැවිදි වෙලා අද මහා තෙර උතුමන් වහන්සේලා විදියට ජීවත් වෙන ස්වාමීන් වහන්සේලාත් මේ ශාසනයේ ඉන්නවා. අවුරුදු 5ේදී අවුරුදු 10ේදී සංකල්ප පුදිනවා මේ ශාසනය දකිද්දි ශ්‍රමණයන් වහන්සේලා දකිද්දි පැවිදි වෙන්න ඕන කියලා. අනිත් දරුවෝ විවිධ ක්‍රීඩාවල යෙදෙනවා, විවිධ සෙල්ලම් වල යෙදෙනවා, අම තාත්තගේ තුරුල්ලමින් හදනවා. හැබැයි මේ දරුවන්ට මොකද වෙන්නේ? ශාසනයට ඇතුල් වෙන්න සංකල්ප පහළ වෙනවා. ඒක තමයි පින්නදි සංසාරගත සිතුවිලි හේතු වෙලා ප්‍රත්‍ය වෙලා වර්තමානයේ සිත් පහළ වෙනවා කියන එකට හේතුව. එතකොට මෙන්න මේ විදියට යම්කිසි විදියකින් ශාසනය හමුනාට පස්සේ බණක් කාලා හරි ශ්‍රමණයන් වහන්සේලා දැක්කලා හරි ශාසනය දැනිලා හරි බොහෝ දේවල් අතහැරලා තමයි කුල දරුවෙක් මේ ශාසනයට ඇතුල් වෙන්නේ. බොහෝ දේවල් අතාරිනවා. ඇයි බොහෝ දේවල් අතාරිනවා කියලා කියන්නේ? අවුරුදු 20න් යම්කිසි කුලදරුවෙක් මේ ශාසනයට එනවනම් ඒ කුලදරුව පින්නත්නි ඒ අවුරුදු 20 ඉඳලා ගිහිව හිටියනම් ගිහිව ඉද්දි විඳින්න යම්තා කාමයන් තිබ්බනම් ඒ සියල්ලම අත්හැරලා ඒ හැම දෙයක්ම කැප කරලා තමයි ශාසනයට එන්නේ. අවුරුදු 10 දී යම්කිසි පුංචි කුලදරුවෙක් ශ්‍රමණයන් වහන්සේ නමක් හරි දැකලා පැහැදීම ඇති වෙලා හැම දෙයක්ම අතහැරලා ශාසනයට එනවනම් ඒ දරුවා අවුරුදු 80ක් විතර ජීවත් වෙන්නට අවශ්‍ය තියෙන කෙනෙක් නම් ගිහි ජීවිතයේ තුල කාමයන් අවුරුදු 70ක කාලයක් බිඳින්න තිබ්බ කාමයන් අතහැරලා කැප කරලා තමයි මේ ශාසනයට එන්නේ. එතකොට කුල දරුවෙක් පින්නත්නි ගෘහස්ත ජීවිතයක් ගත කරන කුල දියණියක් හරි මේ ශාසනයට එන්න සංකල්පයක් හිතේ තියෙනවා කියන්නේ. එය ඇය තුල තියෙන ඔහු තුල තියෙන විශේෂ ගුණයක්. මේ ලෝකේ අතහරින්න බැරුව මේ ලෝකයේ විවිධ කාමයන් අල්ලගෙන ඉන්න ලෝකයක් තුලේ හැම දෙයක්ම අතහැරලා වනගත වෙලා අරණ්‍ය වාසීව හරි ග්‍රාම වාසීව හරි ජීවිතේ මගේ ඉතිරි කාලය ගත කරන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට කුල දරුවෙකුට හරි කුල දියණියකට හරි අදහසක් එනවනම් ඒක ලොකු ගුණයක් ඒකට අපි ගරු කරන්න ඕන. ඒක දරුවගේ සංසාර දෝෂයක් විතර දකින්න නරකයි. ඒ සංසාරික වාසනාවක් විතරයි දකින්න ඕනේ. ඒකනේ දරුවට වෙච්ච අපලයක් විතර නෙවෙයි අපි දකින්න ඕනේ. ඒ දරුවට වෙච්ච උපද්‍රවයක් විතර නෙවෙයි අපි දකින්න ඕනේ. ඒ දරුවට විශාල යහපතක් සිද්ධ වෙන්නේ හදන්නේ. විශාල කුසල ධර්ම පරියායකට මේ පය ගහන්නේ හදන්නේ. ඒ නිසා පින්වත්නි සංසාර පුරුද්දට මේ ගිහි ජීවිතේ අතහරින්නට ඉන්න වර්තමානෙත් එහෙම අය බොහෝ ඉන්නවා. ඒ ගුණයට අපි ගරු කරන්න ඕනේ. ඇයි අපි එහෙම ගරු කරන්න ඕනේ? අපිට ඊට සාපේක්ෂව බලන්න පුළුවන් මේ කාම ලෝකය අල්ලගෙන ඉන්න අයගේ හිතවල ස්වභාවය. ඉතින් මෙන්න මේ විදියට මහත් වූ භෝග මහත් වූ සම්පත් අතහැරලා කුල දරුවෙක් කුල දියණියක් මේ ශාසනයට ඇතුළු වුණාට පස්සේ ඒ ජීවිතය භික්ෂුන් වහන්සේ නමක් විදියට හරි මේ වර්තමානයේ නම් දසසිල් මාතාවක් විදියට හරි ඉස්සරහට අරගෙන යනවා මේ සූත්‍ර දේශනාව තුළ විග්‍රහ වෙන්නේ අන්නේ විදියට ගිහි ජීවිතය අතහැරලා මේ ශාසනයට එන යම්කිසි ශ්‍රාවකෙක් ඉන්නවනම් අන්නේ ශ්‍රාවකයාට ගරු කළ යුත්තේයයි. සත්කාර කළ යුත්තේයයි. බොහොමං කළ යුත්තේයයි. පූජා කළ යුත්තේයයි කියලා තමයි මේ දේශනාව තුළ විග්‍රහ වෙන්නේ. ඒකට හේතුන කාරණාවක් තියෙනවා. තථාගතයන් වහන්සේ පින්නත් ඒ දවස්වල වැඩ වාසය කළේ කොසල් දනව්වේ නගර වින්ද කියන ග්‍රාමයේ. කොසල් දනව්වේ නගර වින්ද ග්‍රාමය කියන්නේ බ්‍රාහ්මණ ගමක්. බුද්ධ කාලේ හරියට බ්‍රාහ්මණයෝ ඉන්න ගම් තිබිලා තියෙනවා. මේ බ්‍රාහ්මණ ගමේ ඉන්න බොහෝ අයගේ ජීවිතවල තථාගතයන් වහන්සේ පිළිබඳව කීර්ති රාවයක් පැතිරලා තිබ්බා. තථාගතයන් වහන්සේගේ ඒ උතුම් ශාස්ත්‍රූත්වය පිළිබඳව කටින් කටට ගියපු විශාල කීර්තිරාවයක් මේ බ්‍රාහ්මණ ගම්මානේ තිබ්බ. හැබැයි මේ බ්‍රාහ්මණ ගම්මානෙට මේ වෙනකොට තථාගතයන් වහන්සේ වැඩම කරලා තිබ්බේ නැහැ මෙතෙක්. පින්නාතේ තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වුණාට පස්සේ කීර්තිරාවය ඈතට විහිදලා යනවා කියන්නේ අදටත් ඒ තථාගතයන් වහන්සේගේ පින්නාතේ කීර්තිය පැතිරෙනවනේ. බලන්න අපි ගෞරවනීය ශ්‍රාමින් වහන්සේලා ওই බුද්ධානුස්සති භාවනා දේශනා කරද්දී නැත්නම් තථාගතයන් වහන්සේ සම්බන්ධ සූත්‍ර දේශනා සිදු කරද්දී ඒ මොකද්ද එතන වෙන්නේ තථාගතයන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳ කීර්තිරාවය පැතිරෙන්නේ දැන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600කටත් වැඩි බලන්න එදා ඉඳලා අද වෙනකම්ම තථාගතයන් වහන්සේගේ කීර්තිරාවය කොච්චරක්නම් පැතිරෙනවද උන්වහන්සේගේ අරහං ගුණය සම්මා සම්බුදු ගුණය විද්‍යාචරණ සම්පන්න ගුණය, අනුත්තර පුරිස ධම්මසාරති ගුණය, ලෝකවිදූ ගුණය, භගවා ගුණය, අරහං ගුණය මේ වසර 2600කට වැඩි කාලයක් තිස්සම පින්වත්නි මේ ලෝතලය තුල විතරක් නෙවෙයි දිව්‍ය ලෝකවල පවා, බ්‍රහ්ම ලෝකවල පවා කීර්ති රාවයක් විදිහට පැතිරෙනවා. එතකොට එදායේ නගර වින්දෙය කියන ගමෙත් බ්‍රාහ්මණය අතර තථාගතයන් වහන්සේ පිළිබඳ කීර්ති රාවයක් පැතිරලා තිබුණා. මහා ගුණ ඇත්තෙක්, මහා සිල් ඇත්තෙක්, මහා සමාධි ඇත්තෙක්, විදර්ශනා ප්‍රඥා ඇත්තෙක්, සසර දුක හවර කරගත් උත්තමයෙක්. දෙවියන්ට බඹුන්ට මිනිස්යන්ට ශාස්ත්‍රූවන උත්තමයෙක්. ඒ වගේමයි පිළිසඳර කතාවේ දක්ෂ උත්තමයෙක්. පිළිසඳර කතාවේ දක්ෂ උත්තමයෙක් කියලා කියන්නේ පින්නත්නි මේ ලෝකේ බොහෝ අය තවත් කෙනෙක් එක්ක කතා කරන්නට දක්ෂ නැහැ. මෙතන මේ දක්ෂ නැහැ කියලා කියන්නේ කෙනෙක් තවත් කෙනෙක් සමග කතා කරද්දී ඒක අර්ථවාදී වෙන්න ඕනේ. ඒක අර්ථවත් කතාවක් වෙන්න ඕනේ. ඒක ධම්මවාදී විනයවාදී කතාවක් වෙන්න ඕනේ. ඊළඟට ඒ කතාව තුළ අනේකාට අකුසල් උපදින්න බෑ. ඊළඟට ඒ කතාව තුළ අනේකාගේ හිතේ කුසල් උපදින්න ඕන. ඊළඟට යම් කුසලයක් තුන ඒ කුසලයේ වර්ධනයක් වෙන්න ඕනේ. ඊළඟට අනිකාට දේශේ අවිස්සන විදියට අනිකාගේ හිත රිදෙන විදියට කතාබහ සිද්ධ නොවිය යුතුයි. ඉතින් අන්න ඒ විදියට ඒකට කියනවා පටිසන්තර ගුණය කියලා. අන්න වගේ තථාගතයන් වහන්සේලා කියන්නේ අන්න වගේ කතාවෙහි දක්ෂ උතුමෝ. දැන් සාමාන්‍ය කෙනෙක් නම් කතාවෙහි දක්ෂයි කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුල නම් ඔය අනවශ්‍ය දේවල් කතා බහ කර කර ඉන්න එකට. එහෙම දෙයක් නෙවෙයි මේ තථාගත වරයන් වහන්සේලාගේ පිළිසඳර කතාවේ දක්ෂභාවය කියලා කියන්නේ. ඒ උතුමන් වහන්සේලා අර්ථවත් ධම්මවාදී විනයවාදී ඊළඟට ඉදිරියේ ඉන්න කෙනා අපහසුටපත් වෙන්නේ නැති ඉදිරියේ ඉන්න කෙනාට රිදෙන්නේ නැති ඊළඟට පහසුවෙන් වැදගන්න වචන සහිතව සසර දුකෙන් නිදහස් වෙන්න හේතුන විදිහට ඊටාම යහපත් විදිහට කතා බහ කිරීමේ හැකියාව අපේ තථාගතයන් වහන්සේලාට තියෙනවා. ඉතින් මේ බ්‍රාහ්මණ ගම්මානේ පුරාවට මන්නේ කීර්තිරාවය ඒ ගුණරාවය පැතිරෙන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ මේක සිද්ධ වුණා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ බ්‍රාහ්මණ ගම්මානයේට තථාගතයන් වහන්සේ වැඩම කරනවා. ඉතින් බ්‍රාහ්මණය මොකද කරන්නේ? බමුණන් සහ බැමිණියන් සහ දරුවන් මොකද වෙන්නේ? පෙළ ගැහිලා පෙරහැර වගේ යනවා තථාගතයන් වහන්සේ වැඳ පුදා ගන්න දැක බලා ගන්න. ඇතර මේ වර්තමානයේදී පින්නත් අපට මේ භයානක ව්‍යසනයකුත් අත්දකින කාලයක් මේක. මේ වගේ කාලයකදී අපිට දැනගන්න ලැබුණොත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අන්න අර ගමට වඩිනවා. මෙන්න මේ නියම් ගමට වඩිනවා. මෙන්න මේ අසවල් තැනට වඩිනවා කියලා. ඇත්තටම පින්නත්නි අපි ඒ පැත්තට දිවෙන මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කීර්ති රාවය පැතිරීම තුළ අපට මහා ප්‍රසාදයක් මේ වෙනකොට තියෙන නිසා. ඒ වසර 2600 ගාණක් තිස්සේ මේ බුදු පියාණන් වහන්සේගේ කීර්ති රාවය පැතිරිලා දැන් අපේ හිතලත් මේක පැතිරිලාන් තියෙන අපේ හිත හරහා ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට අපිට තියෙන මේ පැහැදීමට ශ්‍රද්ධාවට අපට ආරංචිනොත් එහේ මහවල් ගමේ හෝ අහවල් නියම් ගමේ හෝ අසවල් තැන තථාගතයන් වහන්සේ වැඩම කරලින්නව කියලා පින්තුම්ම හිතලා බලන්න පින්තුරු මොකක් වේද කියලා. හැම දෙයක්ම අතහැරලා දිවෙන මට්ටමකටපත් වේ. අනේ බුදුහාමුදුරනේ කියාගෙන. ඉතින් මේ බ්‍රාහ්මණ ගම්මානේ බඹුණන් සහ බැමිණියන් සහ බඹුණු දරුවනුත් එහෙම පෙළ ගැහිලිගේ තථාගතයන් වහන්සේ හමු වෙන්න. ඉතින් මෙහෙම තථාගතයන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා පිළිසඳර කතාවේ යෙදিলা බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයන්ට යම්කිසි කාරණාවක් සිහිපත් කරනවා. බුදුන් වහන්සේ මේ බ්‍රාහ්මණයන්ට අමතන්නේ ගෘහපතිවාදීන්. ගෘහපතිවාදී කියන්නේ ගෘහයේ වාසය කරනවා කියන අර්ථය තමයි ගෘහපති කියන්නේ. එතකොට මේ ගෘහයේ වාසය කරනවා කියන අර්ථයෙන් ගෘහපතියනි කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ගෘහපතියනි සචේවෝ ගහපතයෝ අඤ්ඤ තිත්‍ත්‍යා පරිභාජකා ඒවන් පුච්චෙයුන් ගෘහපතියනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් ඔබලාගේ මෙසේ විමසුවොත් කතන් රූපා ගහපතයෝ සමන බ්‍රාහ්මනා න සක්කා තබ්බා න ගරුකා තබ්බා න මානේ තබ්බා න පූජේ තබ්බා ගෘහපතියනි කෙබඳු ස්වභාව ඇති මහාන බබුනෝ සත්කාර නොකට යුතුයද කෙබඳු ස්වභාව ඇති මහාන බඹුනන්ට ගරු නොකළ යුතුයද කැබදු ස්වභාව ඇති මහාන බබුණන්ට බොහොමන් නොදැක්විය යුතුයද? කැබදු ස්වභාව ඇති මහාන බබුණන් නොපිදිය යුත්තා යුතුයද කියලා යම්කිසි අවස්ථාවක අන්න තීර්ථකය ඔබෙන් විමසුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අයට මෙන්න මෙහෙමම කරුණු පහදලා දෙන්න කියලා. මේක අපිටත් හරිය වැදගත්. මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ විතරක් නෙවෙයි. මේ ලෝකේ යම්කි ශාස්ත්‍රූ කෙනෙක්ගේ ශ්‍රාවකයෝ සමාජය තුල ශ්‍රමණයන් විදිහට බ්‍රාහ්මණයන් විදිහට හැසිරෙනවා නම් ඒ ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට ගරුකරන්න නුසුදුසු සත්කාර උපකාර කරන්න නුසුදුසු බුහුමන් කරන්න නුසුදුසු නොපුදන්නට හේතු වෙන කාරණා ටික මොකද්ද කියලා තමයි මේ ගෘහපති යනු දැනුවත් කරන්න හදන්නේ. ඒකට හේතුව තමයි පින්නත්නි ඒ බුද්ධ කාලය තුල අද වගේ නෙවෙයි දෙසටක් මිත්‍යා දෘෂ්ටිය තිබුණා. ඉතින් විවිධ මිත්‍යා දෘෂ්ටි දරාගත් ශාස්ත්‍රවලු වැහි වැහැල හිටියා. එයාලගේ අනුගාමිකයෝ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හරියට නොදන්න සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය තේරෙන්නේ නැති සාමාන්‍ය ජනතාව මොකද වෙන්නේ? අනේ අර මිත්‍යා දෘෂ්ටිකයන්ට රහතන් වහන්සේලාට වගේ සලකන්නේ. අර එක සිද්ධියක් තියෙන්නේ පින්නත්නිය අපේ පසු කාලීනව අරිහත්ත්වයටපත් උනා ඒ උතුමන් වහන්සේ. ඉතින් උන්වහන්සේ උප්පත්තිය ලැබු මුල් කාලේ ඉඳලාම අතීතයේ කරපු ලොකු පාපයක් හේතු වෙලා ඒ අතීතයේ ඒ උතුමන් වහන්සේගේ හිතේ පහළ වෙච්ච පාපී චේතනාවක් ක්‍රියාත්මක වීම හේතු වෙලා ඒ උතුමන් වහන්සේට බොහොම නරක පුරුද්දක් ඇති වුණා. ඒ පුරුද්ද තමයි ඉපදුනාට පස්සේ සාමාන්‍යයෙන් ඔය මව්කිරි බීලා ඒ ඒ වයස් ඉක්මවා යද්දී දැන් සාමාන්‍යයෙන් ඝනාහාර ගන්න ඕන. ඉතින් මේ දරුවට ඝනාහාර ගන්න හිතෙන්නේ අසුචි. ඝනාහාර විදිහට ගන්න හිතෙන්නේ අසුචි. ඉතින් තමන්ගේ මසුචි කනවා බිම තියෙන අසුචි අහුල අහුල කනවා එහෙම දරුවෙක් වාටපත් වෙලා මේ අතීත සිතුවිලි වැරදි පාපී සිතුවිල්ලක විපාකවරයක් වශයෙන්. ඉතින් මෙයා ඊට පස්සේ gederin බැහැර කරනවා. gederin බැහැර කරලා මෙයා කාලයක් ඇද්දි මොකද කරන්නේ? බාහිර ලෝකයා රවට්ටන කෙනෙක් බාටපත් වෙනවා. මෙයා මොකද කරන්නේ පින්නත්නි? තනි කකුලෙන් හිට ගන්නවා. කොහේ හරි පර්වතයක් උඩ තනි කකුලෙන් ගලක් උඩ හරි නැත්නම් පර්වතයක් උඩ හරි යම්කිසි කන්දක් උඩ තනි කකුලෙන් හිට ගන්නවා. අත් දෙක ගන්නව නළලට. පැය ගණන් හිටගෙන ඉන්නවා. ඊළඟට බඩගිනි වෙලාවට මොකද කරන්නේ? කට ඇර ගන්නවා. එතකොට මෙයා මේ ආහාරයට ගන්නේ හමා යන හුළඟ වාතය. ඉතින් මේක දකින ගිහිය මොකද කරන්නේ? මේනන් රහතන් වහන්සේ නමක් මේනන් උතුමන් වහන්සේ නමක් බලන වාතයෙන් යැපෙන්නේ. ආහාරවත් ගන්නෑ. දවසෙම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. හැබැයි ඇත්තටම වෙන වැඩේ මොකද්ද? රෑ වෙනකම් මේ විදිහට ලෝකයා රවට්ටලා රෑට යනවා අසුචි හොයාගෙන. අසුචි හොයාගෙන ගිහිල්ලා මොකද කරන්නේ? අසුචි ආහාරයට ගන්නවා. ගිහියා යම්කිසි වෙලාවක කිරිබතක් වගේ එකක් හරි හදාගෙන ආවිල්ලා පූජා කළොත් මොකද කරන්නේ? තණකොළ ගහක් අරගෙන කිරිබතේ ගාවල දිවේ ගානවා. එච්චරයි. දැන් ඔබට අවශ්‍ය සියලුම පින් සිද්ධ වෙනවා කියලා සිහිපත් කරනවා. එතකොට බලන්න රාත්‍රී කාලේ අසූචි ආහාරයට ගන්න තනි කකුලෙන් හිටගෙන ඉන්න වාතය එවත් හුලම් බොනවා කියලා හුලම් ආහාරට ගන්නවා කියලා මේ විශාල බොරුවක් කරගෙන හිටපු මෙන්න මේ පුද්ගලයාට රහතන් වහන්සේ කියලා ඒ කාලේ මිනිසුන් වන්දනාමාන කළා. අදටත් ඉන්දියාවේ කොච්චර ඒ වගේ දේවල් තියෙනවද? අපිට මේ ළඟදී දැක ගන්න හම්බ වුණා එක පුද්ගලයෙක් අසුචි හරි ගොම හරි විශාල භාජනයකට දාලා වතුරත් එක්ක හොඳට වවලම් කරලා ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මෙයා පුංචි භාජනයකින් ස්නානය කරනවා මුළු ශරීරේම අර අසුචි හරි ගොම හරි දියර වශයෙන් ඇඟ පුරාම තැවරෙනවා ඉතින් එතකොට ඒ දකින ඒ අය මොකද හිතන්නේ මේ නම් උත්තමෙක් අපිට කරන්න බැරි දෙයක් අසුචි නානවා ගොම නානවා ඒ වගේ පින්නත් මේ බුද්ධ කාලය තුල අද ඔහොමනම් බුද්ධ කාලේ කොහොම තියෙන්නේ නැද්ද? එතකොට අන්න ඒ විදිහට විවිධාකාර මිත්‍යා දෘෂ්ටි සමාදන් වෙලා ඊට අනුකූලව ශාස්ත්‍රූත්යන් පෙන්නමින් අනුගාමිකයන් සහිතව විවිධ සමාජ සැරිසරද්දී අනේ බොහෝම අය මොකද වෙන්නේ ඒවට අහු වුණා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අවස්ථාවේදී එහෙම ශාස්ත්‍රූත්යක් ප්‍රකට කරමින් මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් හැසිරුණත් එයාල අතර සත්කාර නොකළ යුතු අය ඉන්නවා. ගරු නොකළ යුතු අය ඉන්නවා. පිදිය නොයුතු අය ඉන්නවා. බොහොමන් නොකළ යුතු අය ඉන්නවා. ඒ කවුද කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක බුද්ධ ශාසනයටත් අදාළයි. බුද්ධ ශාසනයටත් අදාළයි, බාහිර ශාසන වලටත් අදාළයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ පින්වත්නි ගෘහපතියනි යම් ශ්‍රමණ බ්‍රහ්මණයෙක් ඇසෙන් දත යුතු හෙවත් චක්සු විඤ්ඤේය රූප ඇසෙන් දත යුතු රූපයේ පහ නොකල රාග ඇතිව පහ නොකල දේශ ඇතිව පහ නොකල මෝහ ඇතුව වාසය කරනවා නම් අන්නේ පුද්ගලයා ඒ ශ්‍රමණයන් වහන්සේ හෝ බ්‍රාහ්මණයා මොකද කරන්න ඕනේ සත්කාරයටපත් නොකල යුතුය ගෞරවයටපත් නොකල යුතුය බුහුමුණටපත් නොකළ යුතුයි. මොකද්ද මේ කියන්නේ? ඇසින් දත යුතු රූපයේහි රාගය කියන්නේ මොකද්ද? අපේ හිතවල තියෙනව පින්නදී තණ්හා අනුසය කියලා ස්වභාවයක්. තණ්හා අනුසය කියලා කියන්නේ හේතු ලද කල්හි තණ්හා උපදින ස්වභාවය. ලී දඬු දෙකක් එකට අරගෙන අතුල්ලද්දී ලී දඬු දෙකේ ගින්දර නැහැ. හැබැයි ලී දඬු දෙක ඇතිල්ලීම හේතුවල එක මොහොතක මොකද වෙන්නේ? ගින්න කියන එක හට ගන්නවා. ඒ ගින්න හටගත්තට පස්සේ යම් කිසි කෙනෙක් කිව්වොත් මෙන්න මේ ලී දණ්ඩෙන් තමයි ගින්නාවේ කියලා එහෙම කියන්න බෑ. තව කෙනෙක් කිව්වොත් නෑ අනිත් ලී දණ්ඩ ඇතුලේ තමයි ගින්න තිබ්බේ ඒ ගින්න මේ ආවේ කියලා ඒත් වැරදි. ඒ ලී දණ්ඩු දෙකේම ගින්දර ගින්නක් තිබ්බේ නෑ. ඒ ලී දඬු දෙක වාතයත් උපකාරී කරගෙන ඇතිල්ලීමත් හේතු කරගෙන රත්වීමත් හේතු කරගෙන තමයි ඒ බොහෝ දේවල් හේතුල ප්‍රත්‍ය වෙලා කලින් නොතිබුණු කලින් කිසිම තැනක තැම්පත් වෙලා නොතිබුණු ගින්නක් හටගත්තේ අන්න තමයි කෙනෙක්ගේ හිතේ තණ්හාගින්න කියන එකත්. ඒ තණ්හාගින්න කියන කුපදින්නේ හේතු ලද කල්ලි. පරිසරයේ ලද කල්ලි. ඒ තණ්හාගින් උපදින්න හේතු වෙන අරමුණු ලැබෙන කල්හි. එතකොට මේ ලෝකයේ තුලින් යම් ශ්‍රමණයෙක් යම් බ්‍රහ්මණයෙකුට මෙන්න මේ විදිහට යම්කිසි අරමුණක් යම්කිසි පරිසරයක් යම්කිසි හේතු සාධක ටිකක් හේතු වෙලා තණ්හාගින්න හටගත්තට පස්සේ එයායේ තණ්හාව උපදින්නට හේතුණු. දැන් මෙතන සඳහන් කරන්නේ රාගින් අපිට ස්ත්‍රියක් කියලා. එයාට මේ ස්ත්‍රිය දැකීම තුළ තණ්හාව හිවත් ආශාව හටගත්තා. මෙයාට ඒ රූපය ස්ත්‍රී ශරීරය දැකීමත් එක්කම ඇතිවෙන තණ්හාවත් එක්කම ලොකු සැපයක් ඇති වුණා. මෙයා මොකද කරන්නේ අන්න ඒ ස්ත්‍රිය දැකීම තුළ මතුවෙච්ච විඳීම සතුට නැවත නැවත අත්දකින්න තණ්හාවෙන්ම ඒ ස්ත්‍රී රූපය මානසිකාර කර කර මානසිකාර කර කර වාසය කරනවා. එතකොට එයාගේ හිතේ උපදිනව පින්නත්නි චන්ද රාගය කියන ස්වභාවය. චන්ද රාගය උපදිනවා. ඒ කියන්නේ තණ්හාව අභිභවා ගියපු දැඩි ඇලීමක්. මේ චන්ද රාගය ඇති වුණත් මෙයා මොකද කරන්නේ? චන්ද රාගයත් අත්දැක දැක තව තවත් ස්ත්‍රී ශරීරය ගැන තණ්හාවෙන් මානසිකාර කරනව සතුටු වෙමින්. එතකොට මොකද වෙන්නේ? මේක පත්වන අජ්ජෝසාන කියන අවස්ථාවට. ඒ කියන්නේ ස්ත්‍රී රූපේ හිත බැහැගත්තා වගේ තත්යකටපත් වෙනවා. ස්ත්‍රී රූපයට හිත සමවැදුණා වගේ තත්යකටපත් වෙනවා. ස්ත්‍රී රූපයත් එක්ක හිත ඒකත්වයකටපත් වීමක් සිද්ධ වෙනවා. ඒකට කියන අජ්ජෝසාන අවස්ථාව කියන්නේ හරියට යම් කිසි අවබීජයක් තෙත පොළවක හරි ඒ සුදුසු පරිසරයක පොළවක තැබුවට පස්සේ ඒකේ මුල් අදින්න පටන් ගන්නවා. පස්සේ දළු දාන්න පටන් ගන්නවා. කාලයාගේ ඇවෑමෙන් මොකද වෙන්නේ මේ ගහ මහ පොළොව තදින්ම අල්ල ගන්නවා. මහ පොළොවත් එක්ක ඒකත්වයකට එනවා. මහ පොළොවට සමවැදෙනවා වගේ වෙනවා. එතකොට ගලවන්න අමාරුයි. අන්න ඒ වගේ තමයි අර එක මොහොතක දැකපු ස්ත්‍රී ශරීරයේ සම්බන්ධව යම් ශ්‍රමණයෙකුට යම් බ්‍රාහ්මණයෙකුට තණ්හාව ඇති වුණා. ඊළඟට ඒ දැකීමත් එක්කම විඳීමක් ඇති වුණා. ඒ විඳීමෙන් ඒ තණ්හාවෙන් මානසිකාර කරද්දී අර ස්ත්‍රී ශරීරය අනුමුණු කර කර දැඩි ඇලීම ඇති වුණා. දැඩි ඇලීම ඇති වුණාට පස්සේ තණ්හාවෙන් ඒ ගැන කල්පනා කරද්දී ඒකේ බැහැ ගන්න මට්ටමකටපත් වෙනවා. එතකොට මේ බැහැගත්ගෙන අජෝසාන අවස්ථාව. එතකොට හරියට අර යම් කිසි ගහක් පොළව තදින්ම අල්ලගෙන පොළවත් එක්ක ඒකත්වයකට ඇවිල්ලා තියෙනවා වගේ තත්ත්වයක්. ඊළඟට මේ අජෝසාන මට්ටමේදී අවශ්‍ය විදර්ශනා කළා ඒක දුරු කරගත්තේ නැත්නම් මේක පරිග්‍රහණ මට්ටමට යනවා. ඒ ස්ත්‍රී ශරීරය තමා සතු කර ගැනීමේ සංකල්ප උපදිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක තමා සතු කරගන්න මට්ටමකටපත් වෙන්න පුළුවන්. එවැනි தත්ත්වයන් තුල තමයි සිද්ධ වෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් නම් උපසම්පදා පවා අහිමි වෙන මෛතුන ධර්ම ක්‍රියාව කියන එක. එතකොට මේ ලෝකයේ තුල යම්කිසි ශ්‍රමණේක් යම්කිසි බ්‍රාහ්මණෙක් අන්න එහෙම ස්ත්‍රී ශරීර හමුවේ රාග ඉපදිලා තණ්හා ඉපදිලා ඒ ඔස්සේ මිසරාට ඉස්සරහට ඉස්සරහට අර වගේ භයානක ව්‍යසනකාරී තත්ත්වයකට යනවනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යා සත්කාර නොකළ යුතු කෙනෙක්. එයාට බුහුමන් නොකළ යුතුයි. ඊළඟට සත්කාර නොකළ යුතුයි, ගෞරව නොකළ යුතුයි, බුහුමන් නොකළ යුතුයි, නොපිදිය යුතුයි. ඇයි? ඇසින් දතු යුතු රූපයෙහි රාග මිශ්‍රිතවයා කටයුතු කරන නිසා. ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඇසෙන් දතියුතු රූපයෙහි යම් කිසි කෙනෙක් දේශ සහගතව කටයුතු කරන්නත් පුළුවන්. ඊළඟට ඇසින් දතියුතු රූපයෙහි මෝහ සහගතව, කියන මෝඩ විදියට කටයුතු කරන්නත් පුළුවන්. ඊළඟට දේශනා කරනවා කනට ඇහෙන ශබ්ද, කනින් දතියුතු ශබ්ද තියෙනවා. සෝත විඤ්ඤාණීය ශබ්ද තියෙනවා. අන්නේ ශබ්ද හමුවේ රාග මිශ්‍රිතව, දේශ මිශ්‍රිතව, මෝහ මිශ්‍රිතව කටයුතු කරනවා නම් නාසයට දිවට කයට ඊළඟට මනසට දැනෙන ගන්ධ රස ස්පර්ශ සහ හැඟීම් හමු වේ. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ස්ත්‍රියකගෙන් ලැබෙන ආදරයක් සම්බන්ධව තණ්හා මිශ්‍රිතව කටයුතු කරනවා නම් ඒ ආදරය ඔස්සේම දැඩි ඇලීමක් උපදින විදිහට කල්පනා කරගෙන ඉන්නවා නම් ඊළඟට ඒක වචනයෙන් පිට කරනවා නම් ස්ත්‍රියට ඒ ස්ත්‍රියත් සමග හිතවත්කමක් හදා ගන්නවා නම් පින්වත්නි මේ සූත්‍ර දේශනාවට අනුව නම් ගෞරව කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ මේ සූත්‍ර දේශනාවට අනුකූලව අපි මේ කියන්නේ යම් රූපයක් යම් ශබ්දයක් යම් ගන්ධයක් යම් රසයක් යම් පහසක් යම් කෙනෙක්ගේ ලැබෙන ආදරයක් හමුවේ හරි රාග මිශ්‍රිතව, දේශ මිශ්‍රිතව, මෝහ මිශ්‍රිතව හැසිරෙනනම් ගෘහපතියනි සත්කාර නොකළ යුතුයි. එහෙමයි මේක දේශනා වෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ශ්‍රමණේක් බ්‍රහ්මණේක් නොසන්සුන් සිත්ත්වව වාසය කරනවා නම් අපි දන්නවා නොසන්සුන්කම කියන්නේ උද්දච්චය කියන එක. එතකොට උද්දච්චයට ප්‍රතිවිරුද්ධව කෙනෙක් ඇති කරගන්න කුසලයක් තමයි සමාහිත බව කියන එක. එතකොට යම්කිසි ශ්‍රමණේක් යම්කිසි බ්‍රාහ්මණේක් මෙන්න මේ සමාහිත භාවයක් ජීවිතේ නැතුව පිනතියේ ඒ හරි පුදුම දෙයක් වෙනනේ දැන් හිත නොසන්සුන් නම් වචන මොකද වෙන්නේ නොසන්සුන් හිත නොසන්සුන් නම් කායික ඉරියව් මොකද වෙන්නේ නොසන්සුන් අපි දන්නවනේ මනෝපොබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා. මේ මනස කියන එක හැම ධර්මයකටම හැම ක්‍රියාවකටම මූලය වෙනවනේ. එයාගේ ආකාරයට අනුව තමයි අනිත් ඔක්කොම ටික ක්‍රියාත්මක වෙන්නේ. රූකඩේ නටවන කෙනා නටවන විදිහට තමයි රූකඩේ ඉස්සරහට යන්නේ හරි පස්සට යන්නේ හරි වාඩි වෙන්නේ හරි හිත දන්නේ හරි නටන්නේ හරි. ඒ වගේ හිත හිතේ උපදින චේතනාවලට අනුකූලව තමයි හිතේ උපදින සිතුවිල්ලට අනුකූලව තමයි වචන හෝ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. එහෙනම් යම් කිසි ශ්‍රමණේකුගේ බ්‍රාහ්මණේකුගේ හිත උද්දච්චයට බැහැගෙන නම් අධීක නොසන්සුන්කමක් තියෙන නම් එයාගේ වචන නොසන්සුන්. එයාගේ ක්‍රියාකාරකමුත් නොසන්සුන්. එයාගේ ඉරියව් පැවැත්ම ඉරියව් පැවැත්මත් නොසන්සුන්. දැන් බුද්ධ කාලේ හිටියා චබ්බග්ගය කියලා භික්ෂු කණ්ඩායම් හයක් හිටියා. ච කියන්නේ හය කියන එක. එතකොට එimhe චබ්බග්ගය කියන භික්ෂු කණ්ඩායම් හයම බොහෝ දුරට ප්‍රකට කරවල තියෙන්නේ උද්දච්චයට බැහැගත්ත හිත තිබ්බ භික්ෂුන් වහන්සේලා විදියට. ඒ කියන්නේ හරිම නොසන්සුන්. දැන් එක තැනක තියෙනවා සංගීත මේලාවකට යනවා. සංගීත මේලාවක් කියන්නේ සැනකෙළියකට. සංගීත සැනකෙළියකට ගිහිල්ලා මේක එක සැරයක් දෙසරයක් නෙවෙයි වෙලා තියෙන්නේ. දැන් ඉස්සර කාලේ භික්ෂුන් වහන්සේලා වම්මුරේ චීවරය දාගෙන ගිහින් තියෙනවා. දෙපට සිවුර තනිපට සිවුර පොරවගෙන දෙපට සිවුර එහෙම මේ වම් මුරේ දාගෙන ගිහින් තියෙනවා. මෙන්න මේ විදිහට සැනකෙලි වලට ගිහිල්ලා මේ දෙපට සිවුර අතර ගන්නවා. අතට අරගෙන මොකද කරන්නේ බිම එලනවා. බිම එලලා එතන ඉන්න කාන්තාවන්ට කියනවා. නැගිනිවරුනි මේ සිවුර උඩට ඇවිල්ලා නටන්න කියනවා. මොකද ඊට පස්සේ මෙයාලට ඒ සිවුර ගෙනිච්චට පස්සේ මෙයාලට සතුටක් තියෙනවා. මේ සිවුර ඉඳගෙන යන කට්ටිය නැටුවේ කියන සන්තෝෂය තියෙනවා. ඊට එහා ගිය දේවල් පවා බුද්ධ කාලේ මේ චබ්බංගිය කියන වික්ෂු කණ්ඩායම තුළ සිද්ධ වෙලා තියෙනවා. ඔය විනය පිටක හැදෑරුවොත් විනතුන්ට බොහෝ තොරතුරු ගන්න පුළුවන්. ඇයි එහෙම උනේ? උද්දච්චයට බැහැගත් හිත් තිබ්බය. ඒ නිසා යම්කි ශ්‍රමණයෙක් යම්කිසි බ්‍රාහ්මණයෙක් එහෙම නොසන්සුන් සිත් ඇතිව ඉන්නවා නම් එයාගේ කතාවින්දලා ඉරියව් පැවැත්මින්දලා ගමන බිමනින්දලා දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තුන දැන් ධර්ම දේශනා කරක් දුනත් අපට දේශනා කළ තියෙන පින්නන්ති හස්ත විකාර කරන්න එපා කියලා. ඒක අශෝබන දෙයක් කියලා. ඉතින් යම් කිසි විදියකට භික්ෂුන් වහන්සේ නමකට එහෙම හස්ත භාවිතාව සිද්ධ වෙන්න පුළුවන් යම් කිසි විදියකට කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහාණය කරලා නැති නිසා. නමුත් ඒක අර සීමා මායිම් බිඳගෙන ගියොත් එහෙම ලොකු අශෝබන තත්යකට පත් වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේ දේශනා කළ යුතු නිසා ධර්ම දේශනා කරද්දීත් අශෝභන විදිහට හස්තය භාවිතා කරන්න එපා කියලා. මොකද ඒ තුල යම්කිසි විදියකින් මානසික සංසුන්තාවයක් ප්‍රකට වෙන්න පුළුවන්. ඒක පැහැදෙන්න හේතුන කාරණාවක් නෙවෙයි ගිහි ප්‍රජාව. ඉතින් මේ විදියට ගමන බිමනේදී උනත් බුදු පියාණන් වහන්සේ සේකියාවලදීම දේශනා කළ තියෙනවා. දැන් ගමන් යද්දී පහලට හෙලාගත්ත net වලින් යන්න ඕනේ. ඊළඟට අත් දෙක සොලව සොලව යන්න බෑ. අත් දෙක දැන් අපි තරුණ දරුවෝ එහෙම ගත්තට පස්සේ ওই ගමනක් යද්දී එහෙම අත් දෙක නිකන් නට නට වගේනේ යන්නේ. භික්ෂුන් වහන්සේලාට එහෙම යන්න එපා කියලා තියෙන්නේ. සංසුන් හිතින් නොසන්සුන් නොවුණු හිතින් සංසුන් හිතින් සංසුන් දෑතින් යන්න ඕන. දෙයත් සොලව සොලව යන්න එපා. එහෙමම තියෙනවා සේකියාවල. ඊළඟට යම් කිසි නිවසකට ගියාට පස්සේ ඉඳගන්නේ කොහොමද? පාත්‍රය ගන්නෙ කොහොමද? දම් පිළිගන්නේ කොහොමද? පෑන් භාජනය අල්ලන්නේ කොහොමද? විතරක් නෙමෙයි පින්නද උස්සාර පස්සාව කර්මේති පවා. වැසිකිලි කැසිකිලි කිරීම වලදී පවා සංසුන් හිතක් ඇතිව කටයුතු කරන්න කෙනෙක්ගේ ලක්ෂණ මතුරු වෙන විදිහට ඒ හැම සිද්ධියක්ම පින්නන්ත සිදු කරන විදිය බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඇයි ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයෝ කියන්නේ ගිහි ප්‍රජාවගෙන් ගෞරව ලැබිය යුතුයි. ඉතින් මේ ගෞරවය ලබන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් අපි දන්නවා අපේ පිනතු මොනතරම් අමාරුවෙන්ද මිලමුදල් හම්බ කරන්නේ. මොනතරම් අමාරුවෙන්ද මිලමුදල් හම්බ කරලා ශ්‍රමණයන් වහන්සේලාට සත්කාර උපකාර කරන්නේ. එතකොට අමාරුවෙන් හම්බ කරලා දෙන මිලමුදල් ඊළඟට මිලමුදල් කියන්නේ මිලමුදල් වියදම් කරලා බොහෝ දේවල් ලබා දෙනවා. කුටි හදනවා, සෙනසුන් හදනවා, ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා සපුරනවා, දන් දෙනවා. ඉතින් මෙහෙම බොහෝ දේවල් කරන පොත්පත් තරම් දෙනවා. ඉතින් මෙන්න මේ විශාල කැපකිරීමක් කරද්දී නොසන්සුන් හිතකින් ජීවත් වුණොත් නොසන්සුන් සහගත ඇවතුම් පැවතුම් සහගත ජීවත් වුණොත් රාග නිස්ෘතව දේශ නිස්ෘතව මෝහ රාග දේශ මෝහ මිශ්‍රිතව ජීවත් වුණොත් පින්නත් නේ. ඒක මහා පාපයක් වෙනවා. මහා පාපයක් වෙනවා. මොකද ගිහි පින්නත් කෙනෙක් අපිට මතකයි අපි හිටියා ඉස්සර එරියාව කියලා අරණ්‍යයක. අඹම්පොලේ අරණ්‍යය තියෙන්නේ. ඒ අරණ්‍ය සේනාසනේ දවසක් අපි ස්වාමින්වහන්සේලා අපේ මතක හැටියට තුන් නමක් වැඩ හිටියේ. දානි අරගෙන ආව අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. ඒ අම්මට අවුරුදු 65ක් වගේ. 60ක් 65ක් වගේ තාත්තටත් 70ක් විතර වගේ. ඉතින් තාත්තා බයිසිකලෙන් ආවේ අම්මා පයින් ආවේ. දානේ කරගෙන. බණ කියනනේ දැන් බුක්තානුමෝදනා විනාඩි 10ක් 20ක් වගේ එහෙම ඒ සිදු කළ උතුම් දේට අගයක් දෙනවනේ හිත සතුටු කරන්න කළ කුසලයේ ගැන සිහිපත් කරලා ඒ දේශනාව කරන අතරේ ස්වාමින්වහන්සේ නමක් ආරාම්මට මොකදුනේ කලන්ත හැදලා වැටුණා. ඒ කියන්නේ වාඩුල හිටියේ වාඩුල හිටපු අම්මා කලන්ත හැදලා පැදුරටම වැටුණා. ඉතින් පස්සේ තමයි දැනගත්තේ කාරණාව. කලින් දවසේ පින්නත් එළි වෙන කම්ම ගේ වට කරගෙන අලින්දලා. එතකොට කොහොමද නිින්ද යන්නේ? ඒ අලි එලි වෙනකම් ඉඳලා එතකොට ඊට කලින් දවසේ ඒ තාත්තා යමයි ඒකට කුඹුරු කොටලා. ඒ පැත්තේ ඒවා හරිම සාමාන්‍ය දේවල්. කාන්තාව කුඹුරු කොටනවා කියන එක සාමාන්‍ය දේවල්. අපි මේ සිහිපත් කරන්නේ 2012 වගේ සිද්ධියක්. එතකොට කලින් දවසේ කුඹුරු කොටලා මුළු ඇඟම තලන දැම වගේ වේදනාවකින් ගෙදර ඉන්නේ නිදාගන්න. ඒ නිින්දත් නැහැ. අලි වැට කළා මේ වට කරලා ගෙදර. ඊට පස්සේ පාන්දර දානෙ හදන්න ඕනේ. දානෙත් හැදුවා. අවුරුදු 65ක් කියන්නේ ප්‍රෙෂර් තියෙන්නේ නැති, සීනි තියෙන්නේ නැති, දියවැඩිය එහෙම බොහෝ ලෙඩ තියෙන්නේ නැති. ඉතින් දානෙ ටික ඒත් පින්නත් බලන්න අපේ පිළිතු කොච්චර භික්ෂුන් වහන්සේලාට ශ්‍රද්ධාවෙන් ආදරෙන් කටයුතු කරනවද කියලා. ඒත් ඒ දානෙ ටික අරගෙන ආවා. ඉතින් මේ ඇඟේ දුබලකමට නිදිවැරීමට කලින් දවසේ මහන්සිය වුණ තමයි ක්ලාන්ත වෙලා වැටුනේ. එහෙම දන් දෙන අම්මලාගේ තාත්තලාගේ එහෙම දන් දෙන පරිත්‍යාගයට බර වුණු අපේ තරුණ දූල පුතාල ඉන්නවා. ඒ අයගේ දන් ටික අරගෙන ඒ අයගේ සිව්පසේ අරගෙන යම් කිසි ශ්‍රමණේ බ්‍රාහ්මණෙක් රාග දේශ මොහ සහිතව ඊළඟට නොසන්සුන් හිතින් නොසන්සුන් ඉරියව් පැවැත්මලින් නොසන්සුන් ජීවිතයක් අරගෙන ගියොත් අපිට කියන්න තියෙන අර කතාව තමයි දෙයියන්ගේ පිහිටයි කියලා. මේ දේශනාවේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් රාග විනයටවත් පිළිපන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ රාගය දුරු කිරීමේ පිළිවෙතක් ජීවිතේ තියෙන්න ඕනේ. දේශය දුරු කිරීමේ පිළිවෙතක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් ගරු කරන්න පුළුවන්, සත්කාර කරන්න පුළුවන්. මෝහය දුරු කිරීමේ පිළිවෙතක් තියෙන්න ඕනේ. يعني තමන්ගේ ජීවිතේ රාග, දේශ, මෝහ දවස ගත්තට පස්සේ දුරු කරන ස්වභාවයක් තියෙන්න ඕනේ. ඒක දුරු කරන්න කැපවෙච්ච ස්වභාවයක් තියෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණයේ තුලින්, ධර්ම දේශනාව තුලින්, ඊළඟ ධර්ම සාකච්ඡා තුලින්, ඊළඟට සමතේ උපදවා ගැනීමට අවශ්‍ය භාවනා කිරීම තුලින්, විදර්ශනා ඥාන උපදවා ගැනීමට අවශ්‍ය භාවනා කිරීම තුලින් තථාගතයන් වහන්සේ දේශනා කළේ උදේ දාණයෙන් පස්සේ පංච නීවරණ දුරු කරමින් සක්මනට යන්න. දහවල් දාණයෙන් පස්සේ පංච නීවරණ දුරු කරමින් සක්මනට යන්න. සන්ධ්‍යා කාලයේ සහ රාත්‍රී කාලයේ පංච නීවරණ දුරු කරමින් සක්මනට යන්න. ඉතින් අන්න ඒ විදිහට රාග දේශ මොහ සදහටම ප්‍රහාණය නොකළ වෙන්න පුළුවන්. හැබැයි රාග දේශ මොහ දුරු වෙන යම්කිසි පිළිවෙතක් ඒ ජීවිතේ තියෙනවා නම් ඒ ශ්‍රමණයන් වහන්සේ ඒ බ්‍රාහ්මණයා බ්‍රාහ්මණයා පින්වත්නි සත්කාර කළ යුත්තේක්. එයා සත්කාර ලබන්න සුදුස්සෙක්. ගෞරව ලබන සුදුස්සෙක්. බුහුමන් ලබන සුදුස්සෙක්. අර ඒකනේ අපේ රේරුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේගේ දහම් පුස්තකයේ සඳහන් කරලා තියෙනවා අපේ ගිහි පින්නත් කෙනෙක් අපේ ශ්‍රමණයන් වහන්සේ නමකට වන්දනා කරද්දී ඒ ශ්‍රමණයන් වහන්සේ හදවතින්ම හෘදයාංගම හැඟීමකින් තමන්ගේ අම්මට ආශිර්වාද කරනවා වගේ තාත්තට ආශිර්වාද කරනවා වගේ තමන්ගේ සහෝදරයෙකුට සහෝදරයෙකුට ආශිර්වාද කරනවා වගේ මෛත්‍රී සහගත හැඟීමෙන් සෙත් පතනවා නම් ඒකත් ඒ ශ්‍රමණ ජීවිතයේ ඒ දන් පැන්නාදී ලබා දෙන අය අයට තමන්ගේ හිතේ ඒ භාවිතා කරනේ මෛත්‍රී චිත්තය කියන පිළිවෙතේම ගුණයක්නේ ඒ පිළිවෙතේම ලක්ෂණයක් මෛත්‍රී චිත්තය කියන එක සෙත්පැතීම කියන එක ඒකත් ඒ භික්ෂුවට තමන් ගැන අනිකුත් පිළිවෙත් ධර්මත් එක්ක විශාල උපකාරක ධර්මයක් කියනවා ඒ අයගෙන් සත්කාර ලැබීමට හේතුවක් වෙන්න. හදවතින්ම තමන් වෙනුවෙන් කැපවල කටයුතු කරන උපාසක උපාසිකාවන්ට මෛත්‍රී චිත්තය පැතිරීම. ඉතින් ඒ වෙලාව විතරක් නෙවෙයි අනිකුත් අවස්ථාවල උනත්. ඉතින් මෙන්න මේ විදිහට පින්නත්නි බුදුරජාණන් වහන්සේ ගෘහපතියන දේශනා කරන යම්කිසි ශ්‍රමණේක යම්කිසි බ්‍රහ්මණේක රාග දේශ මොහ මිශ්‍රිතව රාග දේශ මොහ සහිතව ජීවිතය අරගෙන යනවා නම් නොසන්සුන් හිතින් ජීවිතය අරගෙන යනවා නම් ඊළඟට සඳහන් කරන පින්නත්නි සම විසම සහිතව ජීවත් වෙනවා නම් මෙතන සම විසම සහිතව කියලා කියන්නේ ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. දැන් සමහර කාල තියෙනවා පින්නත් අපි හිතමු අරණ්‍යක වාසය කරනවා කියලා. මේ අරණ්‍යේ වාසය කරන කාලේ තමන්ගේ හිතේ රාගාදී කෙලෙස් උපදින්නට අවශ්‍ය නිමිති නැහැ. ඒ පේන්නේ නැහැ ස්ත්‍රීන් අරණ්‍ය වලට එන්නේ නැහැ බොහෝ දුරට. එතකොට මෙයාගේ හිත සම තත්ත්වයේ හොඳ තත්ත්වයේ තියෙනවා. හැබැයි මෙයා නගරයට ආපු ගාම ස්ත්‍රී ශරීර දකිද්දි රාගය උපදිනවා. එතකොට විසම වෙනවා. අන්න ඒකට කියන සම විසම කියලා. ඊළඟට යම් ශ්‍රමණේක යම් කිසි බ්‍රාහ්මණේක වාසය කරද්දී එයාට අවශ්‍ය විදියට හැම දෙයක්ම සිද්ධ වෙනවා. එයා කැමති විදියට අනිත් අය ජීවත් වෙනවා. එතකොට මෙයාගේ හිතේ හොඳ හිත තියෙන. يعني සමහිත තියෙනවා. හැබැයි බාහිර කෙනෙක්ගේ වචන වෙනස් වුණොත් බාහිර කෙනෙක් තමන් අකමැති දෙයක් කරොත් මෙයාට කේන්ති වෙනවා. ඒතකොට විසම වෙනවා. අන්න ඒකට කියනවා සම විසම වශයෙන් ජීවත් වීම කියලා. සමහර කාලවලට හොඳයි හොඳයි සමහර කාලවලට නරකයි. ආපෝ හොඳයි ආපෝ නරකයි. අන්නේ සමවිසම ස්වභාවයත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම තියෙනවා නම් කාලයකට හොඳ කාලයකට නරක. කාලයකට හොඳ කාලයකට නරක. ඒ ගති ලක්ෂණ තියෙනවා නම් පින්නන්ති බුදුන් වහන්සේ දේශනා කරන ඒකත් සත්කාර නොකළ යුත්තකට හේතුවක් කියනවා. හැබැයි යම්කිසි ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් රාග දේශ මොහ දුරු කිරීමට පිළිපන්නම් ඒ පිළිවෙත තුල කටයුතු කරනවා නම් ඊළඟට තමන්ගේ නොසන්සුන්කම දුරු කරන්න කටයුතු කරනවා නම් යම් ශ්‍රමණේ බ්‍රාහ්මණේක් අර සම විසම භව වේලාවකට හොඳ වේලාවකට නරක මෙන්න මේ සම විසම භව දුරු කරන්න උත්සාහ කරනවා නම් එයා පින්වත්නි සත්කාර ලැබිය යුත්තේක් එයා ගෞරව ලැබිය යුත්තේක් එයා බුහුමන් ලැබිය යුත්තේක් එයා පිදිය යුත්තේක. මේක උපරිම தත්ත්වය තමයි රාගය, දේශය, මෝහය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම, උද්දච්චය සමුච්ඡේද වශයෙන් අරිහත් මාර්ගයෙන් ප්‍රහාණය කිරීම සහ සමවිසම් භාවය ජීවිතෙන් ප්‍රහාණය වීම කියන අරිහත්ත්වය තමයි මේක ඉහළම සත්කාර ගෞරව බුහුමන් පිදීම් ලබන්නට ප්‍රධානම සුදුසුකම. ඉතින් මෙන්න මේ වගේ කාරණා ටිකක් තමයි ඒ ගෘහපති යන බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තුල යම් ශ්‍රමණේක් යම් බ්‍රහ්මණේක්ට ගරු නොකළ යුතු නම් සත්කාර නොකළ යුතු නම් පිදිය නොයුතු නම් බුහුමන් නොකළ යුතු නම් ඒ මොන වගේ අයද රාග දේශ මොහ සහිත ඒවා වඩමින් ඊළඟ නොසන්සුන් හිතින් සමවිසම සහිතව ජීවත් වෙනවා නම් අර ගෞරව සත්කාර නොකළ යුතුයි නොලැබිය යුතුයි හැබැයි යම් කිසි ශ්‍රමණේ බ්‍රාහ්මණේක් රාග දේශ මොහ දුරු කරමින් හෝ දුරු කරලා හරි ඊළඟට නොසන්සුන්කම දුරු කරමින් හෝ දුරු කරලා හරි ඊළඟට සමවිසම භාවයේ දුරු කරමින් හෝ දුරු කරලා හරි කටයුතු කරනවා නම් ඒ ශ්‍රමණයන් වහන්සේ බ්‍රාහ්මණයා සත්කාර ගෞරව පුද පිදීම් බුහුමන් ලබන්න සුදුසෙක්. ඉතින් ඒ නිසා පින්නත් බුද්ධ ශාසනය තුළ කටයුතු කරද්දී මේ නගර වින්දය කියන සූත්‍රය අපිට බොහෝ සෙයින් වැදගත් දේශනාවක් විසුන් වහන්සේලා වශයෙන් අපිට ගොඩාක් වැදගත් දේශනාවක් ඊළඟ කුල ජීවිතය තුල ඉඳලා කුල දියණියක් හරි කුල දරුවෙක් හරි මේ ශාසනයට එන්න හදනවා නම් එවැනි දරුවන්ටත් විශාල ආශිර්වාදයක් වෙනවා මෙවැනි සූත්‍ර දේශනා දැන ගැනීම ඊළඟ පින්නත් අනිකුත් පින්නතුන්ටත් විශාල හේතුවක් වෙනවා පින්නතුන්ගේ ජීවිතුණත් ගත්තත් සමාජය තුල කටයුතු කරද්දී දරුවන්ගෙන් ගෞරව ලැබෙනවා ස්වාමියාගෙන් භාර්යාවගෙන් ගෞරව ලැබෙනවා. සමාජයේ ශිෂ්‍යයන්ගෙන් ගෞරව තමන්ට ලැබෙනවා ගුරුවරු නම් ගුරුවරින් යන්නම්. ඒ වගේ පින්නතුලොත් විවිධ අයගෙන් ගෞරව සත්කාර ලබන අය. එතකොට පින්නතුන්ට උනත් ඒ ගෞරව සත්කාරාදිය ලැබෙන්නට ඔය ජීවිතවල තියෙන්න ඕනේ ගුණවත් භාවය. ඒ කියන්නේ රාග දේශ මොහ ආදී දුරු කරමින් ඒ ඒ ඒ ගුණවන්තකම් ජීවිතවල තියෙනවා නම් තමයි පින්නත්නි ඒ ඒ ගෞරව සත්කාරවලට හැබෑවටම සුදුස්සෙක් වෙන්නේ. ඉතින් අපි දෙගොල්ලටම මේ දේශනාව වැදගත්. පින්නතුන් හැමදෙනාටම මේ මජ්ක්‍ධිම නිකායේ අපේ අවසන් දේශනාව හෙට අනිද්දා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙනමක් දේශනාවන් සිද්ධ කරයි. එතකින් මජ්ක්‍ධිම නිකාය දේශනාවන් සියල්ල මහවර වෙනවා අවසන් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවන් හැම එකක්ම අපේ පින්නතුන්ගේ ජීවිතවලට ආලෝකයක් වේවා. පිණිතුන්ගේ චිත්තසංතානවල සියලුම දුක් කරදර දුර වෙන්නට ආශිර්වාදයක් වේවා. නූපං කුසල් උපදවා ගන්න උපං කුසල් වැඩි දියුණු කර ගන්නටම පිහිටක් වේවා. තමන්ගේ ජීවිතය තුළ ශාසනයට තුල් වෙන්න එහෙම නැත්නම් ශාස බුද්ධ ශාසනය තුල ගිහි පින්නත් කෙනෙක් විදියට නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට ලොකු කැමැත්තක් ඡන්දයක් තියෙනවා නම් ඒ දේ මේ බුද්ධ ශාසනය තුලදීම මේ ජීවිතය තුලදීම සිදු කර ගැනීමට අවශ්‍යයි. ශක්තිය, ධෛර්යය, සිහිය, නුවණ, වීරිය අදිෂ්ඨාන ලැබෙන්නත් මේ උතුම් සූත්‍ර දේශනා මාලාව පිණුතුන්ට උපකාරක ධර්මයක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු මම් පරන්ති Thank you.